ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ හත්වෙනි ධර්ම දේශනාවටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අයමීව නරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කම්ම නිරෝධ ගාමිනී පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුව සඳහා මේ කර්මය කියන නැත්නම් මේ කම්ම කියන මාතෘකාව ඉදිරින් තියාගත්තේ අපි ඒ සඳහා මේ වෙනකොට කර්මය කියන්නේ මොකද්ද ඒ කර්මයට නිදාණය කොහොමද? කර්මයේ විවිධ විවිධාංගීකරණය කොහොමද? ඒ කර්මයට ආසන්න කාරණා මොකද්ද? මේ කර්මේ නිරුද්ධ වෙන හැටි කොහොමද කියන මේ කාරණා අපි ශක්ති ප්‍රමාණය විස්තර කරගෙන ගියා. ඒ අනුව ඒ ඇති කරගත්ත පසුවීම අනුව සරුවචන් වහන්සේ කර්මයාගේ ගෙවන් කිරීම නැත්නම් Nirodhaය පිළිබඳ ප්‍රතිපදාව එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හෙලිකරණ්ඩයි අද මේ දවසේ මාතෘකා වශයෙන් තියාගත්ත pāli පාඨය ගෙනහැර දක්වන්නේ. ඒ pāli පාඨයෙන් සඳහන් කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එහෙම නැත්නම් නිවන් ලබන පෙත නැත්නම් කර්මයේ ගෙවම් කරන පෙත. ඒක අනිත් තැන් වලින් අනිත් තැන් වල සරුවචනංශය දක්වලා තියෙන විදිහට පහත දක්වන ආකාරයට ඒ පුලුල් දැක්ම නැත්නම් සම්මා දිට්ඨිය සම්මා සංකල්පය හරි අවතුම් පැවතුම් ඊගාවට යහපත් වචනේ නැත්නම් පුරුල් වූ වචනය ඊට පස්සේ යහපත් වූ ක්‍රියා යහපත් වූ ජීවන රටාව ඒ වගේම ඒ යහපත් වූ පුරුල් වූ වැර ඒ වගේම සම්මා නැත්නම් යහපත් වූ පුරුල් වූ සතිය ඒ වගේම ඒ පුරුල් වූ සම්‍යක් වූ යහපත් වූ සමාධි මේ විදියටයි මේ ස්පර්ශ නැත්නම් පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදා පෙන්වන. ඉතින් ඒකම අපි දේශනාවේදී මතු කරගත්ත කරුණු අනුව මේකම කර්මයාගේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. චේතනාවන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. ඒ වගේම සංස්කාරයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා ගන්න පුළුවන්. ඉතින් කොයි අතින් දාලා බැලුවත් ඒ හතරවෙනි ආර්ය සත්‍ය මෙතනින් ගැනෙනවා. ඒ නිසා අපි ඊයේ ධර්ම දේශනා අවසාන අවස්ථාවේදී මතු කරගත්ත කාරණා මේ අවස්ථාවේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ කරන්නේ නැත්නම් තුන්වෙනි ආරි සත්‍යයත් හතරවෙනි ආරි සත්‍යයත් අතර සම්බන්ධතාවය දැක් ගැනීම සඳහා උලුප්පලා ගත්තොත් මේ මජ්ජි සූත්‍රයේදී ਸਰවචනංශයෙන් පෙන්ලා දෙනවා ආනාපාන සතියේදී ඇති වෙන ආශ්වාසය පිළිබඳ ස්පර්ශය හෝ වේවා එහෙම නැත්නම් කයට දැනෙන වෙන ස්පර්ශයක් හෝ වේවා එහෙම නැත්නම් දිවට දැනෙන ස්පර්ශයක් වේවා නාසයට දැනෙන කනට දැනෙන ඇහැට දැනෙන මේ ඕනම ස්පර්ශයක අවස්ථා තුනක් තියෙනවා. හට ගන්න සමුදේ අවස්ථාව ඊට පස්සේ එතනිලාම පෙරළමින් විපරිණාමය වෙමින් ඒකේ විපරිණාමය වෙලා ඒක නිරුද්ධ වෙන අවස්ථාව කියලා. ඉතින් මෙවැනි හටගන්මක් පෙනෙන විපරිණාමයක් පෙනෙන නිරුද්ධ වීමක් පෙනෙන ධර්ම වලට සංස්කාර කියලා කියනවා කියන එක මූල ධර්ම වල හොඳට පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා මේ ස්පර්ශයේ සංස්කාරයක් මේ ස්පර්ශයන්ට වෙන වෙනම කොච්චර අපිට ස්පර්ශ ලක්ෂ කෝටි වාර ගාණින් පෙනුනත් හැම ස්පර්ශයකටම වෙනම හටගන්මක් තියෙනවා. හැම ස්පර්ශයකටම වෙනම විපරිණාමයක් තියෙනවා. පෙරලියක් තියෙනවා. මෙරීමක් තියෙනවා. හැම ස්පර්ශයකටම වෙනම වැයවීමක් තියෙනවා. ඉතින් අපි කරන්න හදන්නේ මේ ඊ타ත්ම ශීඝ්‍ර වශයෙන් විශාල ප්‍රවාහයක් වශයෙන් යන මේ ස්පර්ශ රාශිය පුළුවන්තරම් සතිය වැඩි කරලා ස්පර්ශ ප්‍රමාණය අඩු කරලා එක ස්පර්ශයක මුලැමැදාග වශයෙන් දැක ගන්න එකයි ඒක හරියට අන්වීක්ෂයකට දාලා ලොකු කරලා බලනවා වගේ. ඉතින් අපි ඊයේ දේශනාවේ අවසාන භාගයේදී මජ්ජේ සූත්‍රයෙන් ගත්ත උපුටා දැක්වීම අනුව එම්පුරුදු මනසක් නැති නැත්නම් වැඩේ පටන් ගන්නකොට කාටත් තියෙනකම ගොරෝසු සංවේදීතාවය ඒ නිසා ස්පර්ශය හොඳටම හටගෙන ක්‍රියාවත් වෙනකොට විතරයි කෙනෙකුට අහුවෙන්නේ ආරම්භයේ දැක ගන්න තරම් සූක්ෂම නෑ හිත කාර්යක්ෂම නෑ හිත දක්ෂ නෑ ඉතින් ඒක තමයි ස්වභාවය නිසා සර්වචනාංශය සඳහන් කරනවා ස්පර්ශය පිළිබඳව හැදෑරීමේදී ස්පර්ශයේ මැද තමයි කාගෙත් පටන් ගන්න කියලා. මැද දැකලා නැවත නැවතත් ඒ ස්පර්ශය දිගින් දිගටම ඇසුරු කිරීම හරහා සතිය වැඩි වෙන්න ඇරලා සමාධිය වැඩි වෙන්න ඇරලා ඒ විදිහට අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන් අවස්ථාවට එනකොට ඒ ස්පර්ශයේ හටගන්න දිහාවට මෙහෙවන්න තරම් යෝගාවචරය අවස්ථාවාදී වෙන්න ඕන. ඒ නිසා පටන් ගන්න වෙලාවේදී මුල බලන්න යන්නත් එපා. පේන්නෙත් නැහැ. එතකොට බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා හොඳට ගොරෝසු වෙච්ච ස්පර්ශය පෙනෙයි. ඒ හැම හොඳටම ඇති. නමුත් ඒක නැවත නැවතත් මතුවෙනවත් වෙන වාරේ පේන විදිහට අනුග්‍රහ කරලා ඒක නැවත නැවත පේනකොට පමණයි ස්පර්ශයේ මුල බලන්න පටන් ගන්න. මේ මුල බලන්න පටන් අරගන්නේ අපි මෙතෙක් සංසාරගතව ගෙනාපු පුරුද්දකට අනුයෑමක් එහෙම නැත්නම් ඒකෙන් වැඩ ගැනීමක් විදියට. මොකද සංසාරගත සත්වයා හරි කැමැති සිද්ධියක ආරම්භය දකින්න. ආරම්භේ මංගල විදියට සලකනවා. ආරම්භයේ සුබ දෙයක් විදියට සලකනවා. ඒකට සැදී පැහැදී සිටිය යුතුයි. ඉස්සෝදානාන් ඕනේ නැකත් බලන් ඕනේ ආදි වශයෙන් ලෝකයා මේ <clears throat> ආරම්භය බැලීම හොඳ දෙයක් විදියට සලකනවා. ඒ නිසා සරුවචනන්සේ ඒකටත් කරු කිරීමක් වශයෙන් ස්පර්ශයට එnderලා ඒක හොඳට හුරු කරගෙන උරුදු කරගෙන යාලු කරගෙන මිත්‍ර කරගෙන සමීප කරගෙන උත්සන්න කරගෙන ආසන්න කරගෙන කිම්මුල දිහාට යනවා. ඉතින් ඒ ප්‍රයත්නේ සාර්ථක වුණොත් අස්සෝ භික්ඛවේ ඒකෝවන්තෝ සමුදයෝ ဒ ුතියෝවන්තෝ කියලා ඕන දැන් මැද දන්නෝ මුල දන්නෝ හැම එනේන ස්පර්ශයේ මැද දන්නෝ මුල දන්නෝ එතකොට අන්ත දෙක දැනගත්තා එතකොට අර මැද දන්න මැද දැන ගැනීමට යොදන සතියේට මැද දැන ගැනීමට යොදන සමාධියට වැඩිය උඟක් සියුම් සූක්ෂම උත්සන්න ආසන්න සතියක් අවශ්‍යයි ස්පර්ශය හට ගන්න දැන බලා ගන්න. මේ හට ගන්න දැන බලන්නේ හිතේ සංවේදීතාවය වැඩි කරන්නයි. සතියේ අඛණ්ඩතාවය වැඩි කරන්නයි. සමාධියේ තීව්‍රතාවය වැඩි කරන්නයි. යෝගාවචරයේ අරමුණත් එක්ක උත්සන්න ආසන්නව දැක ගැනීමකට හුරු කරන්නයි. ආන්නෙම හුරු කරගෙන ඉන්නකොට ඒ යෝගාවචරයා ඒ චෛසික චිත්ත නියාමයක් අනුව මුල දැක්ක මැද දැක්ක අරමුණේ අග දකින්න පැත්තට පෙළඹීම සුවිශේෂී සංකල්පයක් සුවිශේෂී සිද්ධියක්. එතකොට ඒ අග දැකීම තමයි නිරුද්ධ වෙන පැත්ත කියලා කියන්නේ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත. ඒක තමයි නිරෝධගාමිනී ප්‍රතිපදා වෙන්නේ. ඒක දිගේ තමයි මධ්‍යම ප්‍රතිපදා වැටලා තියෙන්නේ. ඒක දිගේ තමයි මේ සම්‍යක් මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැටලා තියෙන්නේ. ඒක දිගේ තමයි පටිච්ච සම්පදාය වැටලා තියෙන්නේ. ඉතින් අපි අර මුල මැද දකින්න එක මුල දකින්න එක අර අග දැකීමට පෙළ ගැස්මක් සකස් වීමක් හුරු වීමක් ඒ නිසා මුළු ප්‍රතිපදාමේ ඉදලා තියෙන මේ Nirodhe දකින්න එකටයි. ක්ෂය වෙන තැන දකින්න එකටයි. වැය වෙන තැන දකින්න එකටයි. නමුත් ඒ දක්වා හිත ක්‍රමිකව සකස් කරගෙන ආවේ නැත්නම් කෙලින්ම අග දැකීම අපි දකින්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට සාමාන්‍ය මනුස්සයා මුස්පේන්තුවක් විදිහට අවමංගල්‍යයක් විදිහට ඒ නිසා කෙලින්ම මේක බලන්න පුළුවන් ශක්තියක් කෙනෙකුට නැහැ. ඒ නිසා මැද දැකලා මුල දැකලා අග දකින්න එක තමයි ਸਰවචනංශ දකින ප්‍රායෝගික ක්‍රමය. ඉතින් මේකට අපි මේ අග දකින්න හිත සුදුසුක සුදුසුකම් ලබා ගන්න සංවේදී බව ලබා ගන්න ඇයි මුල බලන්න කියන්නේ කියන එක තර්කයට උඟක් වෙලාට අහුවෙන්නේ ඇයි මැද බලලා හොඳට සතිය සමාධිය දිනුනාට පස්සේ කෙලින්ම අග බලන්න කියන්නේ කියන එක අහුවෙන්නේ නැති නිසා මම මෙහෙම නිදර්ශනයක් දෙනවා මේක වටහා ගැනීම සඳහා අපි රට පුරා පැතිරෙන වසංගත රෝගයක් ගැන ගත්තොත් ඒ වසංගත රෝගය ඇවිල්ලා රටේ සෑහෙන ප්‍රදේශයකට සෑහෙන ප්‍රමාණයට හැදුනට පස්සේ තමයි රජය හෝ මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය මේකට අවධානය යොමු කරන්නේ. අතනින් මෙතනින් එක්කිනුත් දෙන්නෙකුට ওই ලෙඩක් આવට මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ රටේ සෑහෙන ප්‍රතිශතයකට මේක හැදුනට පස්සේ. එතකොට මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය නිගමේ ප්‍රකාශ කරන රට්ටුන්ට ජනමාධ්‍ය හරහා මෙන්න මෙහෙම රෝගයක් තියෙනවා. ඒක පැතිරෙන රෝගයක්. ඒ සඳහා හැදිලා ගෙවල් වල ප්‍රතිකාරම කරන්න යන්න එපා. ඒකට වෙන්නේ අනිකාට හැදෙන එක. එනිස හැදිච්ච වහාම මේ රෝහල්ගත වෙන්න රෝහල් වල මෙන්න මේ විදිහේ ප්‍රතිකර්ම පන්තියක් තියෙනවා කියන. ඉතින් මේ විදිහට වගකීම මධ්‍යම අධිකාරිය ගත්තට පස්සේ ඒ මධ්‍යම අධිකාරිය ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මේ රෝගයේ රෝග මූලය හොයන්න. ඒ රෝග මූලය හොයන්න යන වෙලාවේදී හැදිච්ච රෝගීන්ට රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකර්ම කරන ගමන් වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ රෝගීන්ගේ සාම්පල් අරගෙන පරීක්ෂා කරලා බලනවා මේ රෝගය හට ගැනීමට මූල බීජය මොකක්ද කියලා. නමුත් වෛද්‍ය ශාස්ත්‍රය හොඳටම දන්නවා ලෙඩෙක් මේ වගේ ආසාදනයක් වුණාට පස්සේ ඒ ආසාදනය වෙලා දුර්වල වෙච්ච රෝගියාට විවිධාකාර රෝග බීජ තැම්පත් වෙලා රෝග බීජ එකකින් නෙවෙයි අවසාන රෝග ලක්ෂණ මතුවෙන්නේ රෝග බීජ රාශියකින්. නමුත් මේ ජාතික රෝගයට හේතු වෙච්ච මූල බීජය හොයාගන්න සෑහෙන සටනක් කරන්න ඕන. ඒ සඳහා මධ්‍යම සෞඛ්‍ය අධිකාරිය කියනවා රෝගේ හැදිලා උත්සන්න වෙනකන් ඉන්න එපා. රෝගේ හැදිච්ච ගමන්ම ස්පිතාලට වාර්තා කරන්න. එතකොට ඒ අතන දැක ගන්න පුළුවන් පළවෙනි රෝග බීජ වැදිලා ආසාදනය වෙලා ලෙඩ වෙච්ච රෝගීන් අල්ල ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ රෝග ලක්ෂණ හැදීගෙන එන අයගේ රුධිර සාම්පල්, අසුචි සාම්පල්, මූත්‍ර සාම්පල් අරගෙන පුළුවන් තරම් බලනවා නානාවිද රෝග බීජයන්ගෙන් ආකීර්ණ නොවි මේ ජාතික රෝගයට හේතු වෙච්ච මූල බීජය මූල විස බීජය තෝරාගත්තොත් ඒ තෝරාගත්ත දවසේ තමයි රෝගෙට වෙදකම කෙරෙන්නේ. එතකන් කෙරෙන්නේ රෝග ලක්ෂණ වලට. එන කට්ටියට වමන යනවා වමන යෑම නතර කරනවා. උණ එනවනම් අයිස් තියලා උණ බස් කරනවා. නමුත් තාම රෝග බීජය අහුවෙලා නැහැ. ඒ රෝග බීජය හොයා ගැනීම සඳහා ඇල්ෆ්‍රඩ් හැජීකන් ඉන්න ලෙඩෙක් එයාගේ සාම්පල් එකන පරීක්ෂා කිරීම අර රෝග ලක්ෂණ වෙදකම් කරන ගමන් පරීක්ෂණ ආයතන වල සිද්ධ වෙලා ඒගොල්ල ලස්සන වැඩක් කරනවා හරියට අල්ලගත්තොත් ඒ රෝග බීජය නිරෝගී සතෙකුට ඒක විදලා බලනවා මේ රෝග බීජය ආවොත් මේ රෝග බීජය දුන්නොත් මේ කියන රෝග ලක්ෂණ එනවාද මේකද මේ ජාතික රෝගයේ මූලික විෂ බීජය කියලා බලන්න. ඒකට තුන් සැරයක් ඒක සාතික කරලා තමයි කියන්නේ හරියටම ජාතික වශයෙන් මේ රෝගයට බීජය මේකයි කියලා. ඉතින් මේ රෝග බීජය සොයා ගැනීම සඳහා මුළු වෛද්‍ය මණ්ඩල ලෙඩුන වෙදකම් කරන අතර පරීක්ෂණාගාරවල දිගටම පරීක්ෂණ යනවා. නමුත් හොඳට මතක තියාගෙන ඉන්න මේ රෝගයේ මුල හොයන්නේ රෝගේ විනාශ කරන්නයි. ආදරය කරන්නවක්වත් වවන්නවත් නෙවෙයි. මුල ඇල්ලුවේ නැත්නම් මෙයා විනාශ කරන්න බෑ. මේ වාගේම තමයි ස්පර්ශය ආවට පස්සේ ස්පර්ශ සමුදයක් දකින්න ඕනේ නම් ස්පර්ශ නිරෝධයක් දකින්න ඕනේ නම් සමුදේ නෙවෙයි නිරෝධයක් දකින්න ඕන නම් ඡේවීමක් වැයීමක් ස්පර්ශයේ සමුදය අල්ලන්න. සමුදේ අල්ලපු කෙනාට විතරයි හරියටම මේක විනාශ කිරීමේ ක්‍රමය අල්ලන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ ගමේ කතාවක් තියෙනවා එකෙක් විනාශ කරන්න ඕන නම් ඌත් එක්ක යාළු වෙන්න ඕනේ. යහලුණාට පස්සේ තමයි ඔහුගේ අලගේ මුලගේ සේරම අල්ලගෙන බත් ටිකට වහ ටිකක් දීලා හරි ඊටපස්සේ යන්න පිහියෙන් ඇල්ලලා හරි මරන්න පුළුවන්. ඒ නිසා කිට්ටුවෙන් ඉන්න ගැන පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ පස්සින් ඇවිල්ලා පිහින් අනින්ද දන්නේත් නැහැ. ඒක නිසා කොයි දෙයක හෝ විනාශ කිරීමක් අවශ්‍ය නම් පළවෙනියම කරන්න ඕනේ ඒක පිළිබඳව ප්‍රභවය බලන්න. ඉතින් ඒ නිසා අපි ආශ්වාසයේ මුල බලන්නේ ප්‍රස්වාසයේ මුල බලන්නේ පිම්බීමේ මුල බලන්නේ පිම්බීමේ අග බලන්නේ ඒක නෙවෙයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒක බැලීම හරහා අපි හිත සංවේදී කරගන්නවා. කාර්යක්ෂම කරගන්නවා. සූර කරගන්නවා. හුරුබුහුටි කරගන්නවා. කරගෙන ඉවර වෙලා ඒ විදියට ලාවට පටංග හටගත්තා වූ ස්පර්ශයේ ගෙවෙන තැන බලන තැන තමයි ඒ විදිහට පටන් අරගෙන ගොරෝසු බාටපත් වෙලා ගෙවෙන ප්‍රස්වාසයේ ගෙවෙන තන බැලීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචර එතෙන්ට යනකම් මුල බලපං මැද බලපං මුල බලපං ඊට පස්සේ අග බලපං කියන එක තමයි බුදු ආමසරංගේ රබම් පදේ. මැද බලපං මුල බලපං අග බලපං මැද බලපං මුල බලපං අග බලපං. ඉතින් ඒ අර මැල මැද බලන කොටත් මුල බලන කොටත් මේ කොහෙද අපි අඳගහගෙන යන්න හදන කියන එක තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න බරවචනද උත්සාහ කරන්නේ නැහැ. ඔබ සද්ධාවෙන් මං කියන දේ කරපන්. එතකොට එනේන ආශාසයේ බලලා එනේන ආශාසයේ මුල හොඳට බලලා ඒකෙන් සතිය සමාධිය ශ්‍රද්ධාව අධිමොක්ඛය කියන්නේ පෙරදක්ම හොඳට දිනුනාට පස්සේ ආශාසයේ කෙලවර ප්‍රසවාසයේ කෙලවර දැක්කොත් ඒ යෝගාවචරයට විශ්වගතව සිදුවෙන ඕනම සංසිද්ධියක මුල මැද මුල අග බැලීමේ ක්‍රමය හරහා සිද්ධිය Tamanට නතු කරගන්න වශී කරගන්න පුළුවන් ගතිය එනවා. අපි ඊට පස්සේ බලමු මේ ඉගෙනගත්ත මේ ਸਰවචනසේ බෙන්නන කරන මූල ධර්මයේදී අපි තරහ කියන ද්වේෂය නැත්නම් ආශාව කියන නාම ධර්මයේ ගත්තත් හොඳට මතක තියානින්න අපිට මේ භාවනාවක් කරගෙන ඉන්නකොට හෝ එදිනදා වැඩක් කරගෙන ඉන්නකොට අපේ හිතට ආසාවක් කාමයක් ආවනම් ඒක සෑහෙන්න වැවිලා අපේ හිතට සෑහෙන හානියක් කරාට පස්සේ තමයි අපි දැනගන්නේ මගේ හිතේ කාමේ තියෙනවා කියලා. එතකොට පමයි. එතකොට කාමේ ඇවිල්ලා වහයලාගෙන. කාමේ ඇවිල්ලා හිත ආතුර කරලා. නමුත් ඒ තරුවචනාංශේ තාම කියන්නේ ඒ පමාව ලොකු හානියක් කරනවා කියලා. උත්සාහ කරන්න කියනවා දැන් අද තමන් තමන්ගේ හිතට රාගය ආවයි කියලා දැනගත්තේ ඒක ඇවිල්ලා තහවුරු වුණාට පස්සේ දැන් හරියට ආශ්වාසය ඇවිල්ලා හොඳට ගොරෝසු වුණාට පස්සේ ආශ්වාසය දකින්න වගේ දැන් මේ තරහ නැවත නැවතත් එන කේන්තිකාර පුද්ගලයෙක් නම් සරුවචන්සේ කියනවා අවවාද කරනවා අනුශාසනා කරනවා මේ තරහ මෙච්චරම එnde ඉස්සර වෙලා පමා නොවි අප්‍රමාදීව මෙච්චර එන්නේ ඉස්සලා චිත්තක්ෂණයට කලින් ඇල්ලුවොත් අන්න ඔබ යෝගාවචර තත්ත්වයටපත් වෙනවා කියලා. ඒ නිසා තරහට එන්න අරපන්. ඒක එනවනේ කොහොම කරත්. එන එන තරහේ මෙච්චරම ඝන බහල වෙන්න කලින් මෙච්චරම පළපදියම් වෙන්න කලින් මෙච්චරම තහවුරු වෙන්න කලින් චිත්තක්ෂණ කලින් ඇල්ලුවාට මහා ලොකු වෙනසක් දකින්නේ නැහැ. හැබැයි සතිය දිනු වෙනවා. ඒ ගැම්මෙන් කියනවා ඊගාව දවසේ ඊට චිත්තක්ෂණ කලින් අල්ලන්න. ඊට චිත්තක්ෂණ කලින් අල්ලනකොට මේ මතුවෙන මතුවෙමින් පවතින අපි නිදර්ශනයක් වශයෙන් ගත්ත මේ ආශාව මේ තණ්හාව මේ රාගය ලාවදී වැවෙන්න ඉස්සෙල්ලා ගන්න බහල වෙලා වෙන්න ඉස්සෙල්ලා අල්ලන්න අල්ලන්න තමන්ද ඒක පාලනය කිරීමේ ශක්තිය වැඩි ඕනම ඒ ධර්මතාවයක් පාලනය කරන්න ඕන නම් ගහ ලොකු වෙනකන් ඉන්න එපා නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවයි කඩලා දාන්න. නමුත් නියපොත්තෙන් කටල දාන වෙලාවට යනකොට යන්න බැරි අපි ප්‍රමාද වැඩි නිසා සතිය මැදි නිසා ඒ නිසා පටන් ගන්නකොට අපි අල්ලන්නේ ඇත්තටම වැවිච්ච ගස් තමයි රාගයේ වශයෙන් ද්වේෂයේ වශයෙන් ආශාස වශයෙන් ප්‍රසවාස වශයෙන් ඒක හොඳට මැටි වැඩි පටන් ගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන එකේ මුලටයි අවධානය යොමු කරන්න. මේ කරගෙන කරගෙන කරගෙන යන්න යන්න ඒක නැති කිරීමට ඉද ප්‍රස්තාව වැඩි වෙනවා. වැඩි වෙලා Tamanට විශ්වාසය අදිෂ්ඨාන ශක්තිය සතියේ තියෙන විවිධාංගීකරණේ වැඩි වුණාට පස්සේ අච්චර කිසිම තරහවකට කිසිම රාගයකට කිසිම අවිද්‍යාවකට එච්චර විශාල වශයෙන් හානි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. හානි වුණත් සමන්තර ප්‍රතිශක්තියක් දිනු වෙනවා. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය. ඒක එච්චර වැඩුණත් ඊට පස්සේ ඒක දැකපු පමණින් ඒක අල්ලගත්ත පමණින් ඒකේ වඩා වර්ධනය වීම අඩු කරලා නැති බංගස්ථාන වෙන පැත්ත නැත්තම් ගෙවෙන පැත්ත ඉතාම ඉවසිල්ලෙන් බලන්න ඕනේ. ගෙවන් කිරීම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ගෙවෙන ගෙවීම දිහා බලාන ඉන්න එක තමයි යෝගාවචරය කරන්නේ. හරියට හොඳට පිම්බිලා ආපු ආශ්වාසය ගෙවෙන පැත්ත අර පිම්බිච්ච ආශ්වාසය ලොකු වෙච්ච කරන බහල වෙච්ච ආශ්වාසය. දන්න එක එතෙන්ට නම් හැදීගෙන නැටි දන්න කෙනාට බොහෝම ලේසියි නොදන්න කෙනාට වැඩිය ඒක ක්‍රමයෙන් ගෙවිලා යන හැටි බලන්න. ඉතින් ආස්වාසි කියන්නේ මහා ලෝක හැඟුම් දනවන එකක් නෙමෙයි රූප ධර්මයක්. ප්‍රසවාස කියන්නේත් ඒකයි. නමුත් ඒක හොඳට උහුරු කරාට පස්සේ මැද බලලා මුල බලලා අග බලන්න රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානෙ වගේ අපි විනාශ කරන අපේ தත්තට ගැලපෙන්නේ නැති ආවේග එනකොටත් ඒ මූල ධර්මෙමයි. ඉතින් ඒක නිසා යෝගාවචරයා මේ විදිහට එනේන ධර්මතාවයක රූප වේවා නාම වේවා සුබදායි වේවා අසුබදායක වේවා මතුවෙන මතුවෙන තාක් නාම ධර්මයක් මතුවෙනකොට ඒක ඝන බහල වෙලයි තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නමුත් ඝන බහල වෙනදී ඊගාවටත් නැවත මතුවෙනවා. නිතර නිතර එන එකක් නම් ඊගාව චිත්තක්ෂණේ ඉච්චරම මෝරන්න දෙන්නේ නැතුව ඊගා චිත්තක්ෂණේ ඉච්චරවත් මෝරන්න දෙන්නේ නැතුව අල්ලාසි ගෑම හරීම වෙහෙස කරයි. පුදුමාකාර විදිහට ශක්තිය ඉල්ලන සුළුයි. පුදුමාකාර සද්ධාාවක් ඉල්ලනවා. නමුත් කවදා හරි ඒක හටගන්න ආසන්න යාන්තමට මෝදු වෙන තැන දැක්කට පස්සේ ඒ යෝගාවචරයට ඇති වෙන චිත්ත ශක්තිය යෝගාවචරයට ඇති වෙන සෝබන චෛතසික රාශිය අර මාර බල වේගවල තියෙන මාර බල සේනාව වගේම බල ශක්ති ටිකක් ඇති වෙන ඒවට තමයි මේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥාව කියලා කියන්නේ. ඒ විදිහට බලහමුදාව හදාගත්තට පස්සේ නම් මතුවෙන මතුවෙන අභියෝගයක් යෝගාවචරයට හොඳ ප්‍රශ්න පත්‍රයක් වෙනවා. ඒකට මූණ දීම හරහා තමයි යෝගාවචරයා තමන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම ජීුණු කිරීම කරන්නේ. මෙන්න මේ ජීුණු කිරීම කරගෙන යනකොට මං හිතුවාද දවසේ ධර්ම දේශනාව ක්‍රම දෙකකින් මේක නිරෝධගාමිනී ප්‍රතිපදාවක් වෙන හැටි ඉස්මතු කරගන්න එහෙම නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය බවට පත් වෙනදී ඉස්මතු කරගන්න. අපි මෙතෙක් කරගෙන ගිය ආනාපාන සති සූත්‍රය විස්තර ගත්තොත් අපි ඉස්සෙල්ලාම ආස්වාස් ප්‍රස්වාස් දෙක සංසිඳවලා සංසිඳන වේලාවේදී ආස්වාස් ප්‍රස්වාස ගිවන් වෙන වේලාවේදී හැකිතාක් දුරට මොනම චේතනාවක්වත් මොනම අදිෂ්ඨානයක්වත් නොකර ඒක බිඳුවටම යනකම් ගෙවෙන තැන බලාන හිටියොත් රූප ධර්ම ගෙවන් කිරීම පිළිබඳ යෝගාවචරයට පරිචයක් ලැබෙන නැත්නම් කායනුපස්සනාවේ දක්ෂකමක් ලැබෙනවා. මේක හැම පරියන්කයකදීම සිදු වුණොත් ඒ පරියන්කය සාර්ථකයි. හැබැයි වැඩේ ඉවර නැහැ. ඒ මොකද මේ කායනුපස්සනාව වශයෙන් තියෙන ගොරෝසු දේවල් වල මේ ගෙවන් කිරීම සාංශුද්ධි බලාන ඉඳලා ඒකට හොඳට තැම්පත් වෙච්ච ඒකේ හොඳට සිද්ධි වෙච්ච හිතට ඊගාවට චිත්ත සංස්කාර පේන්න පටන් කාය සංස්කාර සංසිඳෝපි හිතට අර ඊයේ කියපු විදිහට ප්‍රීති සුඛ පහළ වෙලා පොඩ්ඩක් හැලහොල්මනක් දානවා. හැලහැප්පිල්ලක් දානවා. යෝගාවචරය ඒක ඒකට ඒක හරහා ගිහිල්ලා දුකක් ආවත් සැපක් ආවත් හරහා ගිහිල්ලා ඒ ඇතිවෙච්චි tempatuව තහවුරු කරගත්තොත් ඉතාවර කරගත්තොත් මෙතෙක් Tamange හිතේ ඊටාම සූක්ෂමව හැංගිලා හිටපු මේ වේදනාව සහ සංඥාව කියන චිත්ත සංස්කාර ධර්ම දෙක ගොජ දාන්න පටන් ගන්නවා. tempat කරපු tempatu හරහා ගොජ දාන්න පටන් ගන්නවා මෙතෙක් කල හිතේ බාධා කෙරුවේ නීවරණ ධර්ම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ රූප ධර්ම. දැන් එහෙම නෙවෙයි රූප ධර්ම හොඳට කීකරු කරගත්තට පස්සේ යෝගාවචරයව දන්නේ නැති තමන් සංසාරයෙන් ගෙනාපු විවිධාකාර විඳීම් රාශි මේ හිතේ තැම්පත් වෙලා තිබුණේව නිකන් මඩ කොහරුවක ජීබුබුලු මත වෙන්නා වගේ පෙන දාන්නා වගේ එක එක එක එක වේදනා එන්න පටන් ගන්නවා. එක එක එක එක සංඥා එන්න පටන් ගන්නවා. මේ වේදනා සහ සංඥා සම්පූර්ණ හීන ලෝකයක් මවලා දෙනවා. අඩහින් දෙක අඩහීනෙක ගත කරන වෙලාව වගේ මේ වෙච්ච සිද්ධි වෙන්න තියෙන සිද්ධිය ඈත ඉන්න ඥාතීන් හිතාගත්ත දේවල් බුදුමාකාර විදිහට එන්න පටන් ගන්නවා කිසිම පසබිමක් නැතුව. කිසිම පසබිමකට සාපේක්ෂ නැතුව අර පිටින් එන අරමුණු දැන් නැහැ, ඇහැ වහලා රූප පේන්නේ නැහැ. කනට ශබ්දාවට ගණන් ගන්නෑ. නාසයේ දිව අක්‍රිය වෙලා, කයේ හුස්ම ටිකක් නැහැ. ඉතින් ඒක නිසා හිතට විශාල ස්පාසුවක් ඉඩක් සංහිඳියාවක් ලැබිච්චාම මෙතෙක් ගබඩා වෙලා තිබුණු හිතේ තිබුණ දේවල් අපි කියන්නේ මේ කර්ම බීජ වගේ ඉස්සරහට යන තියෙන දේවල් අවස්ථාව ලැබෙනවා පිපෙන්න. ඒ පිපෙනකොට ප්‍රධාන වශයෙන් ඒව එන්නේ වේදනා වශයෙන් සහ සංඥා වශයෙන්. එතනදිත් බෞද්ධ භාවය පිළිබඳ දන්නවනම් වේදනාව පිළිබඳ ගොඩාක් කිෂ්මත කරන එකට කරන කෙනාට සංඥා ඉච්චර එන්නේ නැහැ. සංඥා පිළිබඳ ගොඩාක් කිෂ්මත වෙන එකට වේදනාව එන්නේ නැහැ. ඒක ඒක චරිත අනුව වේදනා චරිත සංඥා චරිත තියෙනවා. සංස්කාර චරිත තියෙනවා. ඒ අනුව අර හම්බුවෙච්ච ස්පාසුවේ මේක නොහිතූ ආකාරයට පසුබිමට කිසිම සාපේක්ෂතාවයක් නැතුව ඉන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාවේ යම් තැනකට ගියාට පස්සේ යෝගාවචරයට හිතෙනවා අභිඥා පහළ වෙලයි. මට අතීතයේ හිටපු කඳ පිළිවෙත හිටපු ජීවිත පේන්න පටන් ගන්නවා. ඉස්සරහට වෙන්න තියෙනවා පේන්න පටන් ගන්නවා. මට කවුරු හරි හිතන දේ කියන්න පුළුවන්. මට ඇහෙනවා. මට පේනවා. ආදි වශයෙන් ගොඩාක් දේවල් එන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම යෝගාවචරයට සැකයක් එනම ඇත්තක්ද බරුවක්ද කියලා. ඉතින් අර නිවනෙන් මෙපිට ලාමක දේවල් පස්සේ යන කෙනාට බොහෝ විට මේ වගේ දේවල් සද්ධාවෙන් බාර අරගෙන ප්‍රඥාව පාවා දීලා මෙව දිගේ අල්ලනවා. ඊ අල්ලන කෙනාට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාවක් අහුවෙන්නේ නැහැ. අච්චර ලස්සනට හදාගත්ත කායනුපස්සනාවෙන් වේදනානුපස්සනාව විභාගෙ පෙළෙනවා. නැත්නම් චිත්ත සංස්කාර ධර්ම අවබෝධ කිරීම සමාඩ මේවට මනෝ සංස්කාර කියන වචනේත් පාවිච්චි වෙනවා. මේ මනෝ සංස්කාර වලට අහු වෙනවා මොකද ඒවා හරියටම තමන්ගේම රුචි අරුචියට ඇතුලෙන් මතුවෙන නිසා ප්‍රත්‍යක්ෂයක්ද මනෝ විකාරයක්ද කියලා අල්ලන්න බෑ. ඒ හීනෙකදී තමන් හීනෙක ඉන්න බව දන්නේ නැතුව වගේ. ඉතින් නමුත් මේක කාටත් වගේ මේ වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් හැම කෙනාටම මේ හොල්මන් කිරිල්ල කරනවා. නමුත් මේ යෝගාවචරය කල්පනා කරන යනවනම් මේ හොල්මන් වලට මත් වෙන්න නෙවෙයි මම මේ සිල් රැක්කේ. මේ හොල්මන් වලින් මත් වෙන්න නෙවෙයි මම මේ ඥාතින තැරලා වස්තුව තැරලා ආවේ. මේ බුදුහාමුදුරු බණ කිවියකට නෙමෙයි මේවා කාටත් එනවා. මම මෙව්වටත් හරියට අර ආස්වාස් ප්‍රසවාසයට සංසිඳෙන්න දුන්නා වගේ මේවත් එක හැප්පෙන්න නොයෑමෙන් ප්‍රතික්‍රියා නොකිරීමෙන් ප්‍රතික්‍රියා කළත් ඒක පිළිබඳව හිත පීඩා නොගැනීමෙන් හේම සංසිඳවන්න පුළුවන් උනායි කියලා හිතමු. අමාරුයි මම මේ වචනිට විතරයි කියන්නේ. සංසිඳවන්න පුළුවන් වෙලා ඒකට කෙලෙස් ඇති කරන්න, චේතනා ඇති කරන්න, කර්ම ඇති කරන්න ඉඩ නොදෙනාසුළු ප්‍රයත්නයට අපි කියනවා අවිරුද්ධ ප්‍රතිපදාව. ඒන කිසි දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ, ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ, ගල්බමුණෙක් වාගේ බලාගෙන ඉන්නවා. මේ බලාගෙන ඉන්න ඔය එක විනාඩි 5කට ආනපනේ සංසිඳවලා බෑ. 10කට කරලා බෑ. 15කට කරලා ඒක පැය පැයකමාර පන්නන්න. එකමාර ඉන්නකොට මේ ඇතුලේ තියෙන ඒ කෝලම් විහිුණට ගොඩාක් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ යෝගාවචරයා දැන් උත්සාහ කරනවා මම කර්ම රැස් කරන්නෙත් නැහැ, ස්පර්ශ ඇති කරන්නෙත් නැහැ, හිත නැති කරන්නෙත් නැහැ, සංස්කාර ඇති කරන්නෙත් නැහැ. එතකොට අචේතනිකව අසංස්කාරිකව කය වැඩ කරනවා වගේ අසංස්කාරික කාය සංස්කාර වගේක් වැඩ කරනවා. අසංස්කාරික චිත්ත සංස්කාර වගේක් වැඩ කරනවා. පේන්න පටන් ගන්නවා මගේ මේ ශාරීරික කියන වේදිකාවේ මොකද්ද නාඩගමක් යනවා. මට අදාළ දෙයක්වත් නෙවෙයි මගේ සුභසිද්ධිය සඳහා වෙච්ච දෙයක්වත් නෙවෙයි. මේක නිකන් මේ කවුදෝ නිකන් කුලියට අරගෙන මේ වේදිකාවේ නාඩගමක් අඟපානවා. මේක දිහා බලන ඉන්නකොට පේනවා අපි භාවනාවකින් හිතලා කරන දේවල් ශික්ෂණයක් මාර්ගයෙන් නතර කරලා සිද්ධ වෙන දේවල් දිහා බැලුවොත් මේක සම්පූර්ණ පිස්සන් කොටුවක්. මේක සම්පූර්ණ හීනයක්. මේක සම්පූර්ණ මිරිඟුවක්. සම්පූර්ණ මායාවක් තියෙනවා. අපි දැනගෙන මේ හිතලා කරන දේවල් නැතුව නෙවෙයි ඔය තාම ඩිංගිත්යි සිද්ධ වෙන්නේ. ඒ tire අයින් කරුවට පස්සේ අයින් කරන්නේ කොහමද? සීලයෙන් කය වචන දෙක හික්මවන්න. සමාධියෙන් නීවරණ ධර්ම ටික අයින් කරලා හිතලා කරන මොනවත් මම ඊට පස්සේ කරන්නේ නැහැ කියලා සංස්කරණී කිරීම කරන්නේ චේතනා කරන්නේ ස්පර්ශ ඉල්ලන්නේ සම්පූර්ණ සංසිඳන ගියාට පස්සේ තමයි නාඩගම් පටන් ගන්න. ආන එතෙන්දි පේනවා මේ අසංස්කාරික කාය සංස්කාර අසංස්කාරික චිත්ත සංස්කාර වගේ දේවල් දැකලාද මම මෙතෙක් කල මගේ ජීවිතේ වැදගත් තීන්දුව ගත්තේ. මෙව එකක්වත් මගේ අවශ්‍යතාවයට මගේ න්‍යාය පත්‍රයට අනුව යන දේවල්ද එහෙම නැත්නම් අර පරණ ගෙනාවු කර්මජවවල හැටියට අපි මේ ජීවිතේ පුරුදු කරපු රුචි අරුචිකම් වල හැටියට අපි මමයි කියලා හිතාගත්ත මම ආයනේ හැටියට බුදුමාකාර නැටිලක් නටනවා උනාට පස්සේ අපි ඔක්කොම සාධාරණීකරණය කරන එක විතරයි කරන්නේ කරන්නේ ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ දන්නේ නැහැ අන්න එතකොට පේනවා මේ නටන නාඩගමේ මොනම හරපද්ධතියක්වත් මොනම න්‍යාය පත්‍රයක්වත් මොකුත් නැහැ. හුදු සබම් බබුලක් වගේ. හුදු නාඩගමක් වගේ. හුදු මිරිගුවක් වගේ. හුදු හීනයක් වගේ. හුදු මායාවක් වගේ. ඒක නිසා සරුවචාන් සඳහන් කරනවා මේ මානසික මායාව මානසික අස්බැඳුම දැක්කනම් ඒ පුද්ගලයා තවදුරටත් මේක මගේ කියා ගන්න එකක් නැහැ. මේක මම කියා ගන්න එකක් නෑ. මගේ ආත්මය කියාගන්න එකක් නැහැ. නමුත් මේ හිතලා කරන දේවල් සහ ඉබේ කරන දේවල් අතර පටලවිල්ල තියෙන පෘථග්ජනයට කවදාකවත් මේ දේ දකින්න හම්බෙන්නේ නැහැ සංසුද්ධෙන්. ඒක නිසා ආස්වාස් ප්‍රසාස සංසින්ලා ඇතිවෙච්ච මේ විවේකයේ හොඳට පටල වෙන්න දෙන්න ඕනේ. ඊගාට මම මොකද්ද කරන්න ඕනේ දැන් මම ඉන්නේ ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ මම විපස්සනාවද ඉන්නේ සමතේද ඉන්නේ කියලා මේ සැක දාන්න පටන් ගත්තොත් මේකට එහෙම නැත්නම් මම මේ නිකන් ඉන්නේ කේ අනිච්චන් දුක්ඛන් අනත්තම් භාවනා කරන විටත් වැඩි ලකුණු හම්බෙයි නේද? එහෙම නැත්නම් මට අසුභ භාවනා කරොත් හරියයි නේද? මම මොකද්ද කරන්න ඕන කියලා අර චේතනා ගොජ දාන ගතියමයි කෙලස් කියන්නේ. ඒ චේතනාවට ඉඳ නොදී ඉන්න නම් කලින් උපදේශ සහිතව යන්න ඕන. ලෑස්තිලා යන්න ඕන. ගියාට පස්සේ පේනවා අර සංස්කාරික ක්‍රියාවලිය හොඳට මතක තියාගන්න ඒ ක්‍රියාවලිය අතින් අපි ඔක්කොම සමානයි. මේ හිතිලා මේ අසංස්කාරකව සිදුවෙන ක්‍රියාවලියේදී සියලුම මිනිස්සු සමානයි. අර හිතලා කරන නාඩගමේ විතර අපිට ඥාන පරිමිකම් තියෙනවා. හිතලා කරන නාඩගමේ තමයි මේ වැඩිහිටියා මේ බාලයා මේකේ පතියි. අර යටින් යන නාඩගමකට කිසිම කාලය පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම දේශය පිළිබඳ හැඟීමක් නැහැ. කිසිම සදාචාරය පිළිබඳ හැඟීමක් නැහැ. දුරට මතක තියාගන්න ඒකට කිසිම සදාචාරයක් නැහැ. ඒ නිසා සදාචාරාත්මකව හැදිච්ච මනුස්සයා දකින්නකොට මේක අඩියේ පල්ලේ තියෙන කුණු කන්දලේ වහකණ්ඩ හිතනට බය වෙන්න එපා. ඊ යට තියෙන මට්ටමේ අපි මේ දැන් ඔය මේ නුරුප්පත්‍ය පිළිගන්නේ නැති බටහිර ලෝකයේ කියනවා අපේ සෑම සෛලයක් පාසාම තියෙන මේ RNA DNA අණුවක මුළු මානවයා පිළිබඳ සියලු තොරතුරු ගැබ්බෙලා තියෙනවා. අපි මේක හසුරවන්න යන තාක්කල් අපිට මේ පුස්තකාලයට ය아가න්න පාර අහුවෙන්නේ අපි හැසිරවීම නතර කරලා අපේ මනසට යටිහිතට බහින්න දුන්නොත් අපි මේ මානවය සතු සියලු දැනුමට ඒ සියලු ඉතිහාසගත තොරතුරු වලට අයිතිවාසිකම ලබනවා. ඒක තුල තියෙන්නේ බලවතා ජයගනී කියන නීතිය. ඒක උඩ තියෙන්නේ ස්වභාවික වර්ණේ. මොනම මේක කැලෑ නීතිය තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙවැනි කැලෑනීතියක් තියෙන ස්වභාවික වර්ණයට සිදුවෙන මේ බලවතා ජයගනී කියන එක මම කියා ගන්න වටිනවද මගේ කියා ගන්න වටිනවද මගේ ආත්මය කියා ගන්න වටිනවද එනිසා බුදුරජාණන්සේ ඉස්සල්ලා කියනවා කේල් ගෙඩිය කන්න ඉස්සලා පොත් අයින් කරන්න වගේ හිතලා කරන චේතනා කරන කර්ම කරන ටික ශික්ෂණයක් මාර්ගෙන් අයින් කරන්න අයින් කරලා මතුවෙන්න දෙන්න මේ ගොජේ මේ වෙන දාන හරිය දාලා බලන්න මේකද මම කියන්න වටිනවද මේ ඒ වගේම මේක ඊආත්මෙත් ඔච්චරයි. භාවනා කරනත ලබනාත්මටත් ඔච්චරයි. මම ආශ්‍රයින් දෙයින් මනුෂයාගෙත් ඔච්චරයි. නමුත් අර පිටින් කරන අපි අර හිතලා කරන ක්‍රියා වචන හිතවිලි හරි ඝන බහල නිසා කවදාහකවත් ඒව තියෙන තාක්කල් මේ මට්ටමට යන්න බෑ. ඒ නිසා අපි භාවනාවේදී ත්‍රිවිධ ශික්ෂාවෙන් කරන්නේ හිතලා කරන ශෛෂ්කාර චේතනා පුළුවන් විදිහට අයින් කරලා අරකට එන්න බෑ. එන්න දුන්නාට පස්සේ ඒක පිළිබඳව උපේක්ෂා වෙච්ච තරමට. ඒක පිළිබඳව නොසලී සිටපු ධර්මයට ඒක හේම සංසිඳනවා. ඒක පිළිබඳව හිතන්න ගත්තොත්, අයිතිවාසිකම් කියන්න ගත්තොත්, මම කියා ගන්න ගත්තොත්, උදම්මනන්ට පටන් ගත්තොත්, පශ්චාත්තාප වෙන්න වෙන්න වෙන්න මේක ගොජ දානවා. එනිසා යෝගාවචරයට සිද්ධ වෙනවා එතනදී අර ආස්වාද ප්‍රසවාසයේ සංදිතන කොට ආස්වාස් ප්‍රසවාස සංසිඳනකොට ඒක දිහා බලාගෙන හිටියා වගේ මේ එකක්වත් මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියන්නේ නැතුව ඒක දිහා එහෙමම සංසිඳනකම් බලائیں. ඒ තියෙන අසංස්කාරික මේ අසංස්කාරික කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති රූපාකාරයෙන් පේන්නත් පුළුවන්. ශබ්දාකාරයෙන් පේන්නත් පුළුවන්. ගඳ, රස, පහස විවිධ භාෂාවල් වලින් විවිධ දේවල් වලින් පේන්න පටන් අර ගන්නවා. ඒ පේන මොකකට හරි නම කියන පමණින් යෝගාවචරය අහුවෙනවා. මතක තියාගන්න නම කියන තරමට හෝ අඳුනා ගන්න කිව්වොත් අහුවෙනවා. මෙයා තොගේට සලකලා ඇස් තිබුණට අන්ධෙක් වාගේ, කන් තිබුණට බීරෙක් වාගේ, දැනුම තිබුණට මෝඩෙක් වාගේ අයියාත්‍ය තිබුණාට කොන්දපන් නැති මිනිහෙක් වගේ මලමිණියක් වගේ වෙලා මෙව ඇඟේ ගෑවෙන්න හැදුනට නෙළුම් පතකට වැඩිච්ච වතුර කඳුලක් වගේ ගෑ ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන මහා පුරුෂ ගුණය. ඒක සමානට බොහොම නම්බුකාර දේවල් විදිහට පේනවා. බොහොම අවනම්බුකාර දේවල් විදිහටත් පේනවා. ඒන හැම දෙයක්ම මනෝ විකාරයක් බව දැනගෙන දැන් මැදනේ ඉන්නේ. දැන් මේ ගෙවම් කරගෙන යන පාරේනේ මේකවත් ඒ ගෙවම් කරන යන පාරදී හම්බෙන මේ සමාහට අභිඥා වශයෙන් පේන දේවල් නැත්තම් විවිධාකාරයෙන් තමයි බලාපොරොත්තු දේවල් මනෝ ලෝකෙදී දැකපහම එකක්වත් මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව ඉන්නවනම් බුදුහාමුදුරේ ඒකට තමයි මහා පුරුෂයයි කියලා කියන්නේ. ඉතින් එතකොට යෝගාවචරයේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා සාධාරණව මම මේ භාවනා කරගෙන යන්න ගැම්ම ගන්නෙ කොහෙන්ද කියලා. මේ පේන එකම දෙයකින්වත් නම්බුවක් ගන්න නැත්තම් එකම දෙයකින්වත් ආනම්බක් ගන්න නැත්නම් විභාගේ පාස් වෙලා මට සාතිකයක් හම්බ වෙනවනේ ඕන විභාගෙට ලියයි. එතන මොකද මේ විභාගෙට කියන්නේ? මෙතෙන් යන්න කොහෙද ගැම්ම? කිසිම ගැම්මක් නැහැ. අපිට දානයක් දෙනකොට ගැම්ම තියෙනවා ලබනාත්ම මේ මේ ඉන්දියාපන් දුන්නොත් ලබනාත්ම බුරියානි හම්බ වෙයි කියලා ඕන්න අපිට කියන නිසා අපි දන් දෙනවා. සිල් ලකිනකොටත් අපි කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි නැත්නම් හිරේ විලංගු වැටෙන්න ඕන. ඒ නිසා සිල් දක්කොත් වැටෙන්න වෙන්න තියෙනවා. සමත භාවනා කරුවොත් තියෙනවා ධානාම්බේ 1 2 3 4 5 6 7 කියලා. නමුත් මෙතෙන් ගියාට පස්සේ මේ විපස්සනා කරන මනුස්සයාට මොනම විදියකින්වත් මේ තමන් කරගෙන යන භාවනා දිගට කරගෙන යන්නේ ඇයි කියන එකට මොනම සාධාරණ හේතුවක්වත් වෙන්නේ අන්න එහෙම තියේදී භාවනා කරන මනුස්සයාට බුදුරජාණන් වහන්සේ කියනවා නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යම්පිතේ නාබි ජානාති යස් යම් යම්පි නිසාය ජහයති. මහණෙනි මම මේ මොකටද භාවනා කරන්න කියන එක දන්නේ නැතුව නමුත් දිගට භාවනා කරන්නේ ආජානීය පුරුෂයාට ඒ මහා පුරුෂයාට දෙවියන් බ්‍රහ්මිය පවා වඳිනවා කියලා. ඒ නිසා යමක් අපේක්ෂා කරමින් මට මේක ලැබේවා මේක ලැබේවා කියන භාවනා අපිට කියකි දානේදී වෙනවා ටිකක් ඒවට ඉතින් භාවනා කියන්නේ නැහැ නේ. සීල ශික්ෂා සමාධි ශික්ෂාද වෙනවා. විපස්සනා ශික්ෂාවේදී තියෙන වටිනාම දේ තමයි අසවල් දේ අපේක්ෂා වෙන්නේ නෙවෙයි. එනේන දේ නිරුද්ධ කරන එක. එනේන දේ අතාරින එක. ඉතින් ඒක නිසා විපස්සනාට යන පිරිස බොහෝම අඩුයි ලෝකේ. මොකද අපිට ලැබෙන දෙයක් නැහැ. ඒදීෙද්දි කරන එක. ඒදීෙද්දි මේ භාවනාව මිත්‍ය ජීවිතේ නොකරපු පාවාදීම් කරලා කරන මනුස්සයාට වඳින්න වටිනවා. බුද්ධ ආදී උත්තරමෙන් මහන්සලා පාවා වඳිනවා. ඒ මොකද මෙතනදී කෙරෙන්නේ ක්ෂය වීමක් පමණයි. වැය වීමක් පමණයි. නිරුද්ධ වීමක් පමණයි. දැක දැක ගෙවන් කිරීමක් පමණයි. ආන්නේ ගෙවන් කිරීමේ ක්‍රමය මේ විදිහට භාවනා පරියන්කේදී අත් දෙක වහගෙන ඉඳගෙන ඉන්නකොටත් යෝගාචරික උඩාකරට අත්දකින්න. ඒ වගේම සක්මන් භාවනා කරනකොටත් හොඳට හිත යොදලා වම වශයෙන් දැකලා දකුණු වශයෙන් දැකලා එසවීම තැබීම වශයෙන් දැකලා එසවීම යැවීම තැබීම වශයෙන් හොඳට බලලා හිත සක්පණී හොඳට පතලුණාට පස්සේ කරන බව තේරෙනවා නමුත් මුලමදාකත් තේරෙන්නේ නැහැ මොකක්වත් නැහැ කරනවා එතකොට යෝගාවචරය මේ කරන්නේ මොකද්ද කොහෙද යන්න හදන්නේ කියලා විශාල අවුලකටපත් වෙලා ප්‍රශ්න ගන්න පටන් ගන්නවා මම ඊගාට මොකද කරන්නේ? ඊගාට මොකද කරන්න ඕනේ කියනකොටම චේතනා පහළ වෙලා ඉවරයි. කරනකොටම ස්පර්ශ පහළ වෙලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආ මෝඩ වුණොත් එimhe ආය මුලමැදක බලන්න යනවා. ආය වම දකුණ බලන්න හදනවා. එතකොට වෙන්නේ මොකක්ද? අර ඇති කරගත්ත ගෙවන් කිරීම. යන යන චිත්තක්ෂණයක කිසිම ක්ලේශයක් ඇති කරගන්න නැතුව ස්පර්ශයක් ඇති කරගන්න නැතුව චේතනාවක් ඇති කරගන්න නැතුව සංස්කාරයක් ඇති කරගන්න නැතුව නිකන් සක්මන සක්මන සඳහා කරගෙන යන වැඩ පිළිවෙල සංකර වෙනවා. ඉතින් මේ විදිහට අභ්‍යන්තරගතව සූක්ෂමව සිදුවෙන මේ ගෙවන් කිරීම දැකීමම බාහිර ලෝකයේ ජන විඥාණය තුලත් බුදුජානන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ප්‍රතිපදාවක් වශයෙන්. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. යම් කිසි කෙනෙක් මේ කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ස්පර්ශ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. චේතනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. තමන්ට ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් කරන්න තියෙන්නේ මේ දේවල් බෝ කරන එක, දිනු කරන එක, වැඩි කරන එක නෙවෙයි. ස්වභාවයෙන් මතුවෙන සංසිද්ධිය ගා ගන්න නැතුව ඒකට එහෙම යන්න දෙන එකයි කියලා. දන්න එකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඊයනෝ බලන්න අපි සංසාරේ මෙතෙක් කල මොකද කරේ? කිරුවේ රැස් කරපු එකමයි. දිගටම කිරුවේ රැස් කරපු එකමයි. ඒ නිසා අපිට අමාරුයි පැය 24ම ගෙවම් කරන්න. මොකද මේ ඇට ඇට මිදුළු සියලු හරහා නාර හරහා කියලා තියෙන රැස් කරන එක. ඒ නිසා අපි දවසේ පොඩි වේලාවක් වෙන් කර ගන්නවා. මේ රැස් කරන තාකල් සංසාරේ වෙන්නවා කම්ම වට විපාක වට වශයෙන් කෙලස් වැඩෙනවා. ඒ නිසා මට බැරිද මේ ගෙවන් වීම. ක්ෂයක වීම දකින්න කියලා ඒකට පිහිටවල කටයුතු කරන අවස්ථාව. නැත්තම් වැය වෙමින් යද්දී ඒක දිහා බොහොම තැම්පත් උපේක්ෂා ස්වරූපෙන් බලාගෙන ඉන්න පුළුවන් අවස්ථාවේ සම්මා දිට්ඨියෙන් ආඩ්‍ය වෙලා නැත්තම් සම්මා දිට්ඨියෙන් පණ බැවිලා නැත්තම් භාවනා හැමදාම කෙරෙන්නේ භාවනාවේදී ත්‍රස් කරන එක තමයි. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨිය මෙතෙන්දී සිද වෙන්නේ මැද බලලා මුල බලලා අග බලන එක තමයි භාවනාව කියලා තේරුම් ගන්න කියලා හිතාගමු. හුස්මක් ගත්තනම් හුස්මේ මැද බලලා මුල බලලා ඊට පස්සේ ගෙවන් වෙන අග බැලීම තමයි ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. ප්‍රසවාසය ගත්තත් එච්චරයි. පිම්බීම ගත්තත් එච්චරයි. හැකිලිම ගත්තත් එච්චරයි. කිංචයක් ගත්තත් එච්චරයි. තරහක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයක් තියෙනවා මේ ලෝකේ පහළ වෙන තාක් පහළ වෙන්නේ දුක්. එනිසා දුකේ ගෙවන් කිරීම කියන්නේ සපක්. අපිට හිතෙනවා නම් නෑ නෑ සමහර දේවල් මේ ලෝකේ සපක් කියලා ඒක මිත්‍යා දිට්ඨියට වැටෙනවා. මතුවෙන තාක් දුක්මයි මතුවෙන්නේ මතුවෙන තාක් සංස්කාරමයි මතුවෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්ච. ඒක නිසා සියලු මතුවෙන තාක් දේවල් දුක් නම් ස්පර්ශාරා කි ගවන් කිරීම දැකීම තමයි බුදුරජාණන්සේ අපිට දෙන මන්තරේ අපිට දෙන යන්තරේ. ඉතින් යම් කිසි කෙනෙක් අන්නේ විදියේ සම්මාදිට්ඨියක් දවසේ සුළු වේලාවකට හොපිහිටවලා. එහෙම නැත්නම් සුමානද්දී අනිමාඩු දාලා ඒ සඳහාම ගත කරලා ඉන්නකොට ඒ පුද්ගලයාගේ මේ දෘෂ්ටිය සකස් වීම අනුව එයාගේ අවතුම් පැවතුම් වලට පොඩි බලපෑමක් සිද්ධ වෙනවා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. සංකල්ප කියලා සිංහලෙන් කියන්නේ. සම්මා දිට්ඨිය හරිනම් සම්මා සංකල්පය. උල්පත හොඳ නම් එන වතුර පිරිසුදුයි. ඒ නිසා සම්මා දිට්ඨිය නැතුව මතුවෙන සෑම සංකල්පයක්ම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒ ඔක්කොම කාමයේ අතින් තමයි පෝෂණය ලබන්නේ. ඒ වගේම ව්‍යාපාද නිසා පලිගණ්ඩ විහිංසාව නිසා අනු වනස්හිතවිලි තමයි මේකට මතුවෙන හරියක් මතුවෙන්නේ. ඒක නිසා සම්මා දිට්ඨියකින්තරෝ පහල කරන හැම සංකල්පයක්ම මිච්ඡාපත්තර වෙනවා. සම්මා දිට්ඨියකින් යුක්තව පහළ වෙන සංකල්ප වලට කියනවා නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. දැන් අපි මේ ගෙවල් දොරවල් වලින් වෙලා දැන් මේ ටික කාලයක් ගත වෙන නෙක්ඛම්ම සංකල්පයට වැටලා තියෙනවා. මේක කිසියම් ලාභයකට සත්කාරයකට සම්මානයකට නෙවෙයි අර අපි ළඟ තියෙන සම්මාදිට්ඨියෙන් ඇතිවෙච්ච ඵලයක්. ඒ වගේම අපිට බැන්නත් ගැහුවත් මොනවා කෙරුවත් අපි උත්සාහ කරනවා ඒකේ යත්තන්ගේ මිත්‍යා දෘෂ්ටි නිසා කරන්නේ මම අව්‍යාපාදේ මෛත්‍රිය වඩ아가න ඉන්නවා. ඒක විතරයි මට අරසව තියෙන්නේ. යම්ම වනසිතවිල්ලක් මගේ හිතේ අස්වාභාවිකව හරි පැන නැගිනවනම් මම ඉගෙන ලැජ්ජ වෙලා ඒ හිතවිල්ල නැතිවීම පිටපන්න අවිහිංසා සංකල්පය ඇති කරගන්න. ඒක සමානට සීල ශික්ෂාවක් වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් මේ සම්මාදිට්ඨිය හොඳට තේරුම් ගත්ත කෙනාට තමන් විශ්ින් කොදුවට පෙලක් ඇති සතෙක් විශ්ින් ආධ්‍යාත්මයක් ඇති මිනිසෙක් විශ්ින් කල යුත්තේ මේ සම්මා සංකප්පය කියලා තේරෙනවා. ඉතින් මෙතෙන්දි මම පොඩි විරාමයක් අරගෙන පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. මේ කිසියම් සම්මාදිට්ඨියක් නැතුව මේ බටහිරෙන් අපිට එන තාක්ෂණයේ සියල්ලම මිච්ඡා දිට්ඨිය මත පදනම් වෙච්ච මිච්ඡා සංකල්ප වගුරුවන මිච්ඡා සංකල්ප ප්‍රතිපල. අපි අද අධ්‍යාපනයේ දිගටම යන්නේ ওই මිච්ඡා සංකල්ප රාශියකට. අපි ඔය දිනු කරගෙන රට ගෙනියන්න හදන්නේ 100ට 200ක්ම මිච්ඡා සංකල්පයකට. හිතන්න එපා කවදාකවත් ඒ මිච්ඡා සංකල්ප වපුරවමින් වගුරුවමින් බෝ කරමින් අපිට නිස්සරණයක් ලැබෙයි. අපිට අබිනිෂ්ක්‍මණයක් කරන්න පුළුවන්. ඒවා දැඩිසේ අපි අල්ලපදා ගන්න. ඒ නිසා අපිට අවශ්‍ය නම් කාම සංකල්පයනට නික්කම්ම සංකල්පයක් ගන්න මතක තියාගෙන ඉන්න අපි ඔය ඔය ඉස්සරහින් තියාගෙන ඉන්න බටහිර සංකල්පවල කවදාකවත් එහෙම එකක් නැහැ. ඒකේ කාන්තෙම මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි තියනවා නම් සම්මා සංකල්පෙ එන්න බෑ. ඒ වගේ මේ හිතවිලි වල ඒගොල්ලන්ගේ අවතුම් බයතුම් වල කවදාකවත් මෛත්‍රිය ගෑවිලාවක් නැහැ හැමදාම යුද්ධයක් තියෙන්න ඕනේ බටහිර ආර්ථිකය රඳාපවතින. බටහිර ආර්ථිකය බටහිර සමාජ විද්‍යාව බටහිර දේශපාලනේ තියෙන්නෙම යුද්ධයක් කරා. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ මිනිස්සු මොන හරි එකක් දාලා කුප්පනවා. කුප්පවල මිනිස්සු කිපෙන්න ගන්නවා. කැළඹෙන්න ගන්නවා. කැළඹුණාට පස්සේ කියනවා ඕම් පේනව නේද වැඩි මේ වගේ භයානක අනිශ්චිතතාවක් තියෙනවා. ඒකට අපි රජයේ වශයෙන් උඹලට අරසව සලසන්න ඕනේ. ඒ නිසා අපිට බදු වැඩි කරන්න වෙනවා. නිසා මේ රජයෙන්මයි ඔය කරන ඔය chicken pox මොනවාද මේ chicken ගුන්ණියා කියයි එතනින් ගියාම ඔය බහුගේ දාස අපි දන්න ඇන්ත්‍රැක්ස් කියලා එකක් ආවා සේරම රජයෙන් පතුරවන දේවල් අපිට ඉස්සල්ලාම ආවා පොල් ගස් වලට කුමින්ගිව සංගතයක් ඊට පස්සේ ආවා මේ මේ නෝරිලි පැතිතිනේ දොඩම් වගාවට විනාශ කරන්න වැඩක් ඊට පස්සේ ආවා කෙසෙල් විනාශ කරන දේවල් ඒ බීජ තාමත්ම සාර්ථකව වතුරෝල ඊට පස්සේ ඒක රසායනික සංගම් ඇවිල්ලා කියනවා අපි ඔයගොල්ලන්ට අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි රසායනිකයක් තියෙනවා ගහන්න ගහපු ගමන් මේ ලෙඩ නැති වෙනවා. ඒක මොකද මුම්මනේ ලෙඩ ඇති කරන්නේ. හොරාගේ අම්මගෙන් පේන අහන වැඩ තියෙන ඉතින් අපි කියනවා අනේ මේ රසායනික කම්පැනි ඇවිල්ලා අපි බේරගත්තේ නැත්නම් අපි කිහිල් වගා යුරණි. අපි දොඩම් වගා යුරණි. අන්නාසියෝ ගාවට මොකද උනේ අපේ? මේ සෑම දෙයක්ම මේ අහිංසකව ජීවත් වෙන කුඹුරේ පොළවේ හැප්පිලා ජීවත් වෙන මනුස්සයට ගහලා ඒකෙන් විශාල වශයෙන් සල්ලි හොයලා අන්තිමට ඒගොල්ලෝ සුද්ධවන්තය වශයෙන් විද්‍යාඥය වශයෙන් පෙනී හිටිනවා. ඉතින් අපි කවදද මේ වගේ බූවල්ලෙක්ගෙන් මේ වගේ මකරයෙක්ගෙන් මේ වගේ පිසාචයෙක්ගෙන් බේරෙන්නේ එක මිනිහෙකුට බේරෙන්න පුළුවන් වර්තමානයේ හිත පැවැත්වීමෙන් පමණයි. කවදාකවත් බෑ බූවල් අපිට යට කරන්න. අපි බටහිර වශයෙන් දකින්නේ මාර බලවේග. අපි ඒක අරගත්තොත් මතකද කියන අපිට සම්මා දිට්ඨිය ආවනම් අපිට එන සංකල්ප තුන තමයි නෙක්කම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. ඒ සංකල්ප අපිට පුළුවන් මේ වගේ සීමිත වාතාවරණයක් ඇති කරගෙන එවැනි පින්වන්ත පිරිසක් එක්ක එකතු කරලා පොඩි අදහසක් ගන්න අපි මේ ජීවත් වුණාට ලුණු සහිත මහා ජල සාගරයක අපිට කට්ටියක් එකතුලා පුංචි දූපතක් හදා ගන්න පුළුවන් වේලිලා ඉන්න. හැබැයි හැමදාම නත්තල් නැහැ. ගෙදර ගිය ගමන් ඕක නැහැ. ඉදිරි ගමන් මෙව ඇහෙන්නත් නෑ අපිට ඇහුනට කරන්නත් බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔබේ මනසට ඔබේ සම්මා දිට්ඨියට මේ සම්මා සංකප්පයට මතුවෙන තාක් මතුවෙන දුක් බව තේරුම් කරලා දීලා ඔබට සාන්තියක් ඔබට අස්වැසිලා තියෙන මේ දුකේ ගෙවන් වෙන පැත්ත බැලීමෙන් පමණයි කියන අදහස මේ වගේ භාවනා වැඩමුළුවකදී සිත්වත් ගන්න තරම් යාදෙන අත්දැකීමක් ලැබුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් gedara ගියාට පස්සේ සම්මා වාචාව පටන් ගන්නයි. සම්මා සංකප්පයට පස්සේ සම්මා වාචා ඊට පස්සේ gedara ගියාට පස්සේ කතා කරන හැම වචනකින්ම ඇවිස්සෙන දෙයක්ද කතා කරන්නේ සංසිඳන දෙයක්ද අවශ්‍ය දෙයක්ද කතා කරන්නේ අනවශ්‍ය දෙයක්ද මෙන්න මෙතනින් තමයි කෙලෙස් මුලුව පටන් ගන්න. තච්චතෝ තේතතෝ ආදි වශයෙන් වෙච්ච දෙයක් පමණක් කියන්නේ. ඒක වෙච්ච හැටියෙන් කියන්නේ. ඒක ඒ අහන මනුස්සයාට සුබයක් මංගලයක් ඇති කරන විතරක් කියන්නේ. ඒ මනුස්සයා පිළිගන්න කැමති නම් විතරක් කියන්නේ. එතකොට අපිට කල්පනා කරන්න වෙන වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා මම මේ කියන්න හදන වචනේ වෙච්ච සිද්ධියක්ද විච්ච විදිහටම කියනවාද අහන මනුස්සයාට එකෙන් ප්‍රෝජනයක් වෙනවාද මනුස්සයා ප්‍රිය වෙයිද බුදුරජාණන් වහන්සේ පවා වචනයක් කතා කරන්නේ තච්ඡතෝ ඛේතතෝ ඇත්ත වෙච්ච එකක් වෙච්ච හැටියට මේ මනසට සුභ සිද්ධියක් තියෙනවා නම් විතරයි. ඒක නිසා කමඨාන් සුද්ධ කරනකොට එහෙම නැත්නම් අහගෙන ඉන්නකොට රේඩියෝ එකකට වගේ නැත්නම් පිරිසකගේ අපි කොච්චර දවසකට ප්‍රපංච වලට සහභාගී වෙන විදිහට අනවශ්‍ය දේවල් නැවත නැවත කියමනින් අර හදාගත්ත ලස්සන ශේස්ත්‍රය අර සම්මා දිට්ඨිය සම්මා සංකල්පේ විනාශ කරනවාද කියලා කිව්වොත් රට වට කර වැට බැඳක් කට වට කර වැට බඳින්න බෑ. ඒ නිසා කවුරුවක්වත් අපිව කෙලසක් නැහැ. කෙලසන්නේ තමන්ගේ එළියට ගියාට පස්සේ කතා කරන වචන වලින්. මතක තියාගන්න දස කර්මපත වලින් හතරක්ම වචනය හා සම්බන්ධයි. කය හා සම්බන්ධ තුනයි හිත හා සම්බන්ධ තුනයි. ඒ නිසා සම්ම සංකප්පයට පස්සේ සංකප්පේ හදාගත්තා නම් ගොළුෙක් වාගේ බීරෙක් වාගේ පුළුආන්තරම් ඇති කරගත්ත අර චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතේ අරසා කරගන්න දන්නේ නැතුව කටමැද දොඩවන්න පටන් අරගත්තොත් කිරි කලයයි ගොම කඳුලයි කොච්චර කිරි කලයක් ලිව්වත් දෙව්වත් උර ගොම කඳුලක් වැටිච්ච ගමන් එක පාට කැටි ගෑනවා මුත්‍රා කඳුලක් වැටිච්ච ගමන් කැටි ගෑනවා එනිසා එකම දෙනකින් තමයි කිරි ගොමයි මුත්‍රා යන්නේ නමුත් කිරි ටික පැත්තක දෝලා තියලා ඕනේ ඉතු වැඩ කරන්න. අපි ඒකීරී කොම එකට දාගත්තොත් යෝගාවචර කමට ගැලපෙන්නේ ඒක නිසා ඇතුළත මතුවෙන චිත්ත සංස්කාර දිහා බලව සංසිඳවන කිතාම සූක්ෂම මට්ටමේ. පරියන්කදී කරනා වගේම අපි එළියට ගියාට පස්සේ මනුස්සත් එක්ක කතා කරනකොට සම්මා වාචා පිළිබඳව දවසර කොච්චර වචන කතා කරනවද කියලා කිප්ලවඳ ඔත්ත බීමක් කරන්නේ නැත්නම් මේ මොන රිට්‍රීට් එකකට වැඩක් අර හදන එකේ ආයෙ ගන්න. ඒ වගේම තද බල චිත්ත පීඩාවක් එයි. අනේ අපි ඉන්නකොට භාවනා මධ්‍යස්ථානයේ කොච්චර ලස්සනට අපි පවුලේ කට්ටිය වගේ හිටියද දැන් පවුලේ කියන උන් එක්කත් එනකොටා ගන්න මරා ගන්න හැටි. වේරළු ගෙඩිය අටකටකට කඩාගෙන එයින් එකක් දෙගුරුන්ටත් තියාගෙන සහෝදරයෝ හිටි වාගේ අපි හිටපු කට්ටිය දැන් මේ මොකද එනකොටා මරාගෙන. මොකක්වත් නිසා නේ වචනේ. මොකක්වත්ම නිසා නෙවෙයි වචන නිසායි කියලා මතක තියාගන්න. මොකද හේතුව අපි හදාගත්ත සම්මා දිට්ඨිය අපි හදාගත්ත සම්මා සංකප්පය මේ කටමැද දොරවන්න යාම නිසා අවුල් කරගත්තොත් ඒ කරන වචන වලට වග වෙන්න සම්මා කම්මන්තයක් කරන්න වෙනවා. අපි කියාපාන දේවල් ලෝකෙට පෙන්වන්නයි අපි මේ අතපය හොල්ලන්න සිද්ධ වෙන්නේ. කටපරිසම් කරගත්තොත් අපිට සම්මා වාචාවෙන් සම්මා කම්මන්තයට ලොකු සම්බන්ධයක් තියෙනවා. නිසා කෙලෙස් ගොඩාක් වැගිරෙන්නේ සම්මා වාචාවෙන්. ඒ නිසා අපිට ਸਰවචන් වහන්සේට අන්වර්ථ නාමයක් දෙනවා මුනි කියලා. මුනි කියන්නේ කතා නොකරන කියන. ඉස්රීතපු ඉස්සින්නාන්සලා ගාව තුන්කල් දක්නා ඥාන තිබුණයි කියන. කිසිම විදියකින් කාටවත් දෙන්නේ නැහැ. මොකද කිසි කෙනෙකුට දුන්නට ඒක පාවිච්චි කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් ගිහලා තමන්ගේ වචනයක් රහසක් දුන්නොත් අවුරුදු 7ක්වත් රකින්න පුළුවන් කියන එක ලක්ෂ කෝටි වාරයකින් ඔප්පු කරුවට පස්සේ තමයි ඒ ඍෂින්නාංශේ ඒ ශාස්ත්‍රය දෙන්නේ වෙන කාට හරි. ඒකට ගුරු මුෂ්ටි කියලා කියනවා. මොකද ශාස්ත්‍රයේ තියෙන වටිනාකම කොච්චරද කියනවනම් ලාමකෙනුට දීමෙන්ම ශාස්ත්‍රය කෙලසෙනවා. ශාස්ත්‍රය නිග්‍රහ කරා වෙනවා. ඉතින් ඒක නිසා අපි මේක බුදුරජාන් වහන්සේ අපිට නොමිලේ වගේ මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි සම්මා සංකප්පය වගේ ඇති කරගන්න හැටි කියලා දුන්නට උන්වහන්සේ වගකීමක් දෙනවා ඔය යත්තන්න මේක කරඬුවක හේප්පුවක තැම්පත් කරපු ධාතුන් වහන්සේ නමක් විදිහට උඩක තියලා වඳින්න දන්නේ නැතුව මේක වසලෙන්ගේ බලුමස් හැලියක් කරගත්තොත් ශාප වෙනවා. ඒ මොකකින්වත් නෙමෙයි තමන්ගේ වචනේ හසුරුවා ගන්න දන්නේ, ක්‍රියාව හසුරුවා ගන්න දන්නේ අර කරඬුවක තැම්පත් කරලා ඉහළ තියලා වඳින්න ඕන තරම් වටින මේ ශාද්ධර්මයේ වසලයන්ගේ එහෙම නැත්නම් අපි කියනවා මේ අහිකුට්ටියගේ බලු මසලියක් පාටපත් කරගන්න. ඒක වෙන්නේ වචනේ. ඒක වෙන්නේ ක්‍රියාවෙන්. ඒක නිසා යම් ප්‍රමාණයකට තමන් අත්දැකීමක් ලැබපු කෙනාට ලොකු වගකීමක් එනවා. එළියට ගියාට පස්සේ හැසිරීම් ස්වරූපේ හදාගන්න බැරි වුණොත් ඉතින් ලෝකෙට දොස් කියන්න එපා. ලෝකේ ඉන්නේ කොයි වෙලාවෙත් ඒ විෂම හිතකේ විෂම ලෝකයක්. ඒ ලෝකේ සමහිත පවත් ගන්න බැරි නම් ලෝකෙට දොස් කියලා වැඩක් නැහැ. මොකද ලෝකේ භාවනා කරන කට්ටිය නෙවෙයි. ඒ නිසා සරුවචනාංශ මේකට උපමාවක් වශයෙන් කියනවා අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝයි බහුජනෝ. බුදු වෙලා මේ කියන්නේ. මහනි මම යුදටවන් ඇත කුසේ දුන්නෙන් වීදියේන ඊතල කාගෙන මගේ යුද කර්මාන්ත කරගෙන යනවා. බුදු වුණාට පස්සෙත් මිනිස්සු බයිනවා. බුදු වුණාට පස්සෙත් ඊතල වලින් විදිනවා. බුදු වුණාට පස්සෙත් කොනහනවා. බුදුන්ස කියන මම කිසිම දවසක ලෝකෙත් එක්ක ගැටුණට ගැටුන් නැති වුණාට ලෝකේ මයිත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. නමුත් බුදුන්ස කියන මම මේක ඉවසනවා මොකද බොහෝ දෙනා දුස්සීල නිසා. වෙන මොනම හේතුවක්වත් නැහැ. දුස්සීලෝයි බහුජනෝ. අහං නාගෝ සංකාමේ චාපාතෝ බජ්ජනන අතිවාක්‍යං තිතික්කි සම්මිනිස්සයිලා අපිට පුදුම විදියට අතිවාක්‍ය කියනවා. කියන්නේ දෙහියට හැපෙන වචන කතා කරනවා කියන. සාමාන්‍ය වචනෙන් කියන්නේ নানা විදිහට අපි පරීක්ෂා කරනවා. කොනහල පරීක්ෂා කරනවා, ගහල පරීක්ෂා කරනවා, බැනල පරීක්ෂා කරනවා. ඒ සෑම දෙයකදීම ඉවසන්නේ යුක්තිය පසින්දලන්න නෙවෙයි. මේ බොහෝ දෙනා දුස්සීලයි. ඉතින් සම්මංග ඇති කරගත්තේ සම්මා දිට්ඨිය, තමන් ඇති කරගත්තේ සම්මා සංකප්පය රකින්න ඕනේ නම් කදාකත් එහෙම කෙනෙක්ගෙන් අබ්බමල් රේණුවක සහයෝගයක් ලැබෙයි කියලා හිතන්න බෑ. මේ මිනිස්සු අසරණයි. ඒගොල්ලෝ භාවනා කරලා නැහැ. ඒගොල්ලෝ දන්නේ විෂමතාවයේ පමණයි. සමහිත දන්න කෙනා මේක රකින්නේ නාගමාණික්‍ය බඩතුලේ රංගවාගෙන රකින්න නාගයෙක් වාගේ. එහෙම නැත්නම් සක්විති දරු ගැබක් රකින්න මහේශිකාවක් වගේ. මේක රැක ගන්න බැරි නම් ඒක ඉතින් දියකින් දිගට යනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න භාවනා කරපු අයටයි මේ ලෝකේ සාමයේ අයිති. භාවනා කරපු අයටයි ඒ සාමයේ නඩත්තු කිරීම වගකීම අයිති. ඡන්දපරසු මිනිසුන් නෙවෙයි. ඡන්දපරසු මිනිසු කොච්චර ඡන්දපරසු වුණත් තමන් ඒ සාමයේ පැතිරීමෙන් තමයි අපි බුදුහාමුදුරන්ට ගෞරවය කරන්නේ. ඒ වගේම අපිට අපේ පපුවට අපේ හදමණලට බුදුහමර වඩම්ම ගන්න. ඉතින් ඒකටයි අපි මේ වගේ එක තැනක ඉඳගෙන බොහොම කවුරු හරි තම්බලා දෙන බතක් කාලා සුදු වෙනගෙන අටසිල් සමාදන් වෙලා අර අපිට සම්මාදිට්ඨිය ගන්න පුළුවන්. දෙයක නැතිවීම බැලිල්ල විතරයි මේ ලෝකේ කරන්න තියෙන්නේ. ඒ සඳහා කරන්න තියෙන්නේ නික්මීමයි. ඒ සඳහා කරන්න තියෙන වෛරය නැති කිරීමයි වනස්සිතවිලි නැති කිරීමයි එවැනි වනස්සිතවිලි නැති හිතකින් වචන කතා කරනකොට වෙච්ච දෙයක් පමණක් කියලා. ඒක ඇත්තට කියන්නේ. විච්ච ප්‍රමාණයට අතිශෝක්ති කරන්න යන්න එපා. ඒ වගේම අහන මිනිහට වැඩක් වෙනවද කියලා බලන්න. ඒ මනුස්සයා ඒ කැමැතිද කියලා අහන්න නැත්තම් වක් කරන්න යන්න එපා. ඒ වගේම කරන ක්‍රියා ඉදිරිපත් වෙච්ච ආමේ බුරුමේ පණ්ඩිත ශාන්චි කියනවා අපිට දහසකුත් එකක් ආරාධනා එනවා. දහසකුත් එකක් ඉල්ලීම් එනවා. ආ ඉල්ලීම් එනකොට ඒ ඉල්ලීම් මම ගත කරන මේ යෝග ජීවිතයට යුතු අයුතු දෙක බලන්න කියලා. යුතු නම් බාර ගන්න. ඒ යුතු ප්‍රමාණෙමුත් හැකිනම් හැකි නොහැකි බලන්න කියනවා. කවුරු ඇවිල්ලා කිව්වට දැන් උඩින් උඩින් ඵලයන් මමර ලක්ෂයක් දෙන්නම් කියලා උඩින් යන්න. බැරි නම් මොන කරන්නේ? ලක්ෂයට කැමති අපි. ඒක බෑ. එහෙමනම් හැකි නොහැකි බලන්න කියනවා. හැකි දේවල් වලිමුත් රුචි දේ පමනක් කරලා බේරෙන්නේ කියනවා. Tamanට හැකි දේ අරුචි දේවල් කරන්න යන්න බෑ. එතකොට ටෙන්ෂන් එක එනවා. එතකොට ආතතිය වෙනවා. ඒ නිසා යුත් හැකි රුචි කියන දේවල් අනුව ඒ දේ කරනවා නම් හැමදාම ජීවිත විනෝදාංශයක්. ලක්ෂිත දෙකක් ආරාධනා වෙනවා. ඒක ඒක නැති කෙනෙක් ලෝකේ නැහැ. ආපු ආරාධනාවේ යුතුය අයුතු බලන්න මම ගත කරන ජීවිතයට අයුතු නම් කියන බොහොම කනගාටුයි මේක ඉතින් මට කරන්න බෑ මොකද මම මේ මේ ප්‍රතිපත්තියක ඉන්නේ. ඒ යුතුයකම තිබුණට එයා බලපෑම් කරාට හිතට එකඟව ඉල්ලීම කරන්න ඉතින් මට බැරි නම් මොකද කරන්නේ? දැන් ඔනිසන් වන්ට ඇවිල්ලා සමාජලාට සංඝයා වහන්සලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට පොත් කියවන්න. ඉතින් මං කියනවා ඒකට පොත් කියවල තැනකට ඵලයක්. මයිලගත් තන දෙකක් තිබුණාට කිරියෙන්නේ නැහැ. ඒකට අම්ම කෙනෙක් ගහට යන්න ඕන. මේ තනේ තියලා කොච්චර සූප්පු කෙරුවත් කිරියනවද? ඒකට කිරි තියෙන කෙනෙක් ගහට යන්න ඕන. ඇවිල්ලා ඉන්නකොට බෑ. ඉතින් මම බෑ කියන්නේ මොනව කරන්නේ? ඉතින් ඒකට කියනවා කිසි අනුකම්පාවක් නැහැ. අපි පැවිදිලාකට පස්සේ අපිට ඕනේ ඕනේ තමයි. ඒවට වෙන තැන් තියෙනවට ඵලයක්. ඒක තරහට නෙවෙයිනේ කියන්නේ. මේ තනියක් තියුණාට කිරි නැත්තම් මොනව කරන්නේ? අන්න ඒ වගේ හොඳට මතක තියෙන කල හැකි ටිකක් තියෙනවා. ඒව ඒව හිතන්න යන්න එපා. ඒක හොඳටම ප්‍රති. මේ හැකි දේනොත් තමයි රුචි දේ කරන්නේ. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත පිළිබඳව සම්පූර්ණ ජීවිතය සලකා බලන්න පුළුවන්. සලකා බලන්න වෙනවා. මේ සියල්ලම අංග සම්පූර්ණ වෙන්න පුංචි ඩිංගිත්තයි අපිට පරිතද කරගන්න පුළුවන්. හැබැයි ඒක යා දෙන වෙනසක් කරනවා. සරුවචන් වහන්සේ හරියට නියත පාරමිතා පිරුවට පස්සේ දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමාර්ථ පාරමිතා ආදී වශයෙන් දස පාරමිතා පිළි ඊට පස්සේ හරියට මල් මාලයකට මල් ලැබුණා නම් ඔක්කොම ගොනු වුණානේ. අන්න මේ විදිහට සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඇති වුණාට පස්සේ තමයි අපිට සම්මා වාචා සම්මා කම්මන්ත කියන සීලෙවත් පිහිටන්නේ. ඉගෙන ලැජ්ජ වෙන්න එපා මෙතෙක් කල් අපිට සීලයක් තිබුණ නැහැ කියලා තිබුණා ඒව සීලබ්බත පරාමාස දැන් තමයි ඒකෙන් මදේ අවශ්‍ය කරන තික් ගන්නෙ අද දවසේ ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා මම බලාපොරොත්තු වෙනවා හෙටට මේ සම්මා ආජීවය කියලා එකක් තියෙනවනේ ඒ ජීවන රටාව කියලා එකක් බඩගෝත්‍රේ හම්බ කරන්න හැටි අන්න ඒක තමයි ඊගාවට එන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත දෙක කීකරු කරගත්තට පස්සේ කෙනෙකුට සම්පූර්ණයෙන් සලකා බලන්න වෙනවා මම මේ ගත කරන ජීවිතේ යැපීම සිව්පසේ ලබන හැටි කොහොමද පාවිච්චි කරන හැටි කොහොමද ඒ සඳහා මම ගන්න ජීවනෝපාය කොහොමද කියන එක මේ සම්මාදිට්ඨි සම්මා සංකප්පහරා පෙරිලා ඉන්න ඕනේ. අපි මෙතෙක්කල් කොච්චර අපරාධ ක්‍රමයකට වැරද්දකට කෙරුවත් ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න භාවනා කරාට පස්සේ අපිට නැවත සලකා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ සලකා බලන හැම වෙලාවෙදීම දේක නිරුද්ධ පැත්තවල පැත්ත බලන්න විවේක විස්්‍රාම වෙන පැත්ත බලන්න මෛත්‍රී වැඩෙන පැත්ත බලන්න, අවිහිංසා පැත්තට බලන්න පුළුවන් ජීවන රටාවක් අපි ළඟ තියෙනවනේ. ඒක සම්මා ආජීවයට වැටෙනවා. මම ඒක හෙට දවසට නතර කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාන් වහන්සේගේ මේ අපූර්ව හේතුඵල ධර්මානුකූලව පැවතීම මතක තියාගෙන භාවනා කරන අයට විතරයි. භවනා නොකර මේක කොච්චර පොත්වල කියවත් කොච්චර උනන්දු කරත් බෑ තමන්ට ඇති වෙන විතරයි ඒ ටිකවත් එක කරේ නැත්තම් ඉතින් ශාසනයේට හරි දුර්භික්ෂක් වෙනවා. ඉන්සාව අපි සාසනය ගැන හිතලා අපේ වචන, අපේ ක්‍රියා මම හෙට විශ්ල කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සහජීවේ ඒ ටික සකස් කළොත් ඔය හැම කෙනෙකුටම පෞද්ගලිකව තේරෙවි බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවට බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ තාම වැඩ කරනවා. පුරුෂයන් দমনය කිරීමේ ගුණය තාම වැඩ කරනවා. ඒ ගුණයට Taman ඇප වෙන තරමට කැප වෙන තරමට බුදුහාමුදුරෝ සජීවී වෙනවා. ඇත්තටම අපගෙන කැප වෙන තරමටම තමයි ධර්මෝජාව බුදුජානනාංශගේ ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඒක තමයි මම හිතනවා අපිට මේ වගේ අවුරුදු 2600ක් ගියාට පස්සේ ශාසනයට කරන්න තියෙන දේ. ඒක කරන්න බෑ භවනා නොකර. ඒක කරන්න බෑ සතිය සමාධිය දියුණු කරන්නේ නැතුව. සති සමාධි දිනු කරාට පස්සේ හැම වෙලාවෙම එන්නේ එන්නේ එන්නේ ප්‍රතිතත කරන තද කරන යනකොට තමන තේරෙන පටන් අර ගන්නවා ඉංග්‍රීසියෙන් කියනවා ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටෙනවා. ඒක තමයි අපි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අර මේ ගැටුම් අඩුයි, තියෙන ගැටුම් අඩු වෙලා ඒ වගේම තමයි මේ පාරට වැටිච්ච අනිකුත් සත්පුරුෂයෝ අනිකුත් කල්යාණ මිත්‍රයෝ බොහෝම ඇසුරටපත් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් තේරෙනවා තමන්න දැන් පාරට වැටලයි කියලා. නමුත් ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරයි කියලා නිකන් හම්බ වෙන්නේ නැහැ. පහන කරලා කය වචන දිහා නැවත සලකා බලනද අද ධර්ම දේශනාවත් මේ හිිරු ධර්ම දේශනාවලුත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා